ඒ බුද්ධ ස්වභාවයට අවදි වෙලා අපි දේශනා කරන එකම බුද්ධ ස්වභාවය. ඒ අපි ශ්‍රාවක බුද්ධ වෙන්නේ අපි උන්වහන්සේගේ මඟ පෙන්වීම ගත්ත නිසා. හැබැයි මේ බුද්ධ ස්වභාවයත් මේ බුද්ධ ස්වභාව බුදුන් වහන්සේම දේශනා කරන යමෙක් මේ සත්‍ය අවබෝධ කරයිද? ඒ බුද්ධ පුත්‍රයෙක්මයි කියලා. ඒ ශ්‍රාවක බුද්ධ වෙන කියලා. ඒ අරහත් වර්ගය තුල බුදුන් වහන්සේ දේශනා කරන අන්න මෙතන දෙයක් කෙනෙක් පුජ්‍යලයක් නැති ස්වභාවයට අවදි වෙනවා කියන්නේ එයයි අනුත්තරත්වය කියලා. එයයි උත්තරීතරත්වය, එයයි අනුත්තරත්වය. ඔය අරහත කියන්නේ ඕකටයි. රහ නැති වෙන එකයි. දෙයක් තියෙන්න බෑ. ආත්මයක් තියෙන්න බෑ. සත්‍ය පුජ්‍යලයක් ඉන්න බෑ. මේ කතාව අවබෝධයක්. මේක අවබෝධ කරගන්න ධර්ම. සංකිතේ නිබ්බිදා. මුකුත් නැති වෙලා නැහැ. වෙන්ද විදියමයි. වෙන්ද විදියටම ඇස් පේනවා, කන් ඇහෙනවා. වෙන්ද විදියටම අපේ දැනුම නැති වෙලා නැහැ. රාතන් වහන්සේ වෙන්ද විදියමයි. හැබැයි සම්පූර්ණයෙන්ම සත්පුජ්‍යල දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම අයින් කරලා එහෙම කතාවක් නැහැ. සිස්ටම් එකක් විතරයි. සිද්ධියක් විතරයි හැමතැනම. ධර්මතාවයක් විතරයි දකින්නේ. ධර්මතාවය තුළ දෙයක් දකින්නේ නැහැ. පුදුමාකාර නිවීමකටපත් වෙනවා. මෙන්න මේ කමඨාන තමයි අපි මේ දිගටම සකස් කරගෙන යන්නේ. එතනට යන ගමන. එතන මූලික අධියර අපි ඉස්සලා අර කොන්ක්‍රීට් එක වගේ අපි කිව්වා අර නිවසක් හදනකොට දාන අත්තිවාර වගේ මේක හොඳට දා ගන්න ඕනේ කියලා. ඒක සත්‍ය ඥානයේ තියෙන වැදගත්කම. එතකොට ඔබ වහන්සේට අද අපි දෙන කමඨාණයේ තියෙන සුවිශේෂී භාවය තමයි ටිකක් ගැඹුරට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ අරමුණ පොඩ්ඩක් මුලින් අර පොඩි දුන්නා අපි පොඩි අර පොඩි අර මේ අර අපි සාමාන්‍යයෙන් අර ව්‍යායාමයක් කරනවානේ. සාමාන්‍යයෙන් දෙයක් කරන්න කලින් පොඩ්ඩක් අර තරගයකට උනත් යන්න උනත් එහෙමනේ. අන්න ඒ වගේ මේ සිහිය හොඳින් දියුණු වෙනවා. පැය භාගයක් විතර මේක ශබ්ද සිතක්, වර්ණ සිතක්, ගන්ධ සිතක් මේක මේ එන අරමුණට මේක මොකද්ද කියලා දකින්න නැතුව මේක શબ્දයක් එනකොට ඒක શબ્දිතක් කියලා දකින්න වර්ණයක් එනකොට වර්ණසිතක් කියලා දකින්න මොනවාරි හැඩතලයක් මොනවාරි පේන චක්කු ප්‍රාසාද සිතක් සෝත ප්‍රාසාද සිතක් ගාහන ප්‍රාසාද ගඳක් දැනෙනවා නම් රසක් දැනෙනවා නම් ජීව ප්‍රාසාද සිතක් අවිදිනවා නම් සක්මන් කරනවා නම් ඒක කාය ප්‍රාසාද සිතක් තදගතිය උණුසුම් කුලඟ ඇවිල්ලා යංගේ වදිනවා නම් ඒක කාය ප්‍රාසාද සිතක් මේ විදිහට මේ විඥානම අර සිත බව දකින්න. සිතක් බව දකින්න. ඒ විඥාන මායාව. හැබැයි ඔකට සිහියකුත් තියෙනවා. ඔය සිත බව දකින්න සිහියක් තියෙනවා. අන්නේ සිහියයි විඥාන මායාව වෙන් කරගන්න. මේක තමයි මෙතන වැදගත් වෙන්නේ. මේ සිහිය එතකොට දියුණු වෙනවා කියන එකයි කියන්නේ. ඒක පැය භාගයක් කරන්න. පැයක් කරන්න පුළුවන් නම් පැය භාගයක් කරන්න නැත්තම් මුලින් පොඩ පොඩ කරන්න. පස්සේ ටික ටික වැඩි කරගන්න. මේවා ගොඩාක් වැදගත්. මේවා ඇත්තටම නිවනටම උපනිශ්‍රය වෙනවා. ඒක ගොඩාක් වැදගත්. එතකොට මෙතනදී අන්න දැන් ඊගාව අධීරට එනවා. ඒක මොකද්ද? හැම මොහොතෙම සිතට 100ක් පවතිනවා. ඕක දිනු කරන්නයි මේ දේ කරන්නේ. හැම මොහොතෙම 100ක් පවතිනවා. ඒ කියන්නේ මේ පොත දකින්න බවට 100යි. බිත්තිය දකින්න බවට 100යි. පොළොව දකින්න බවට 100යි. පොළොව පොළොව කියලා දන්නේ නැහැ නෙමෙයි. පොළොව කියලා දන්නවා. හැබැයි 100කුත් තියෙනවා. ඒතර ඒ පොළොව කියන එක විඤ්ඤාණ මායාව සිතුවිල්ල. ඒක සිහිය සිහියට හසු වෙනවා. හැබැයි සිහිය 아무තෙන් හිතුවොත් ඒකත් සිතුවිල්ලක් බවට පත් වෙනවා. ආ දැන් මම මම මේකට සිහිය සිහියෙන් ඉන්නවද කියලා අරමුණු කරපු ගමන් ඒක සිතුවිල්ලක් වෙනවා. ඒ කියන්නේ මෙතන සිතුවිල්ල තමයි දෙයක් දැන් මේක අවබෝධයෙන් එන්නේ මෙතනට. ඒ කියන්නේ තමන්ගේ සිත හැම මොහොතෙම ඒ තියෙන ස්වභාවයට සිහියක් පවතිනවා කියන්නේ. අර සිහිය අර තමන්ගේ ටික ටික ටික ටික විවරිතෝ විජිතෝ කියන විදිහට තමන්ට දියුණු වෙන්න ගන්නවා සිහිය. ඒක තමන්ටම අත්දකින්න ලැබේ. හිතනව නෙමෙයි දියුණු වෙනවා. ඔකද මේ සිහියක් සිහියට අවදි වෙන ස්වභාවයක් තමයි එන්නේ. අර හිතන ගියොත් ඒක සිතුවිලක් වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඒක මේ යෝගාවචර භූමියේ මුල් අවස්ථාවේදී ඔය සිහිය කියන එකත් අරමුණු කරන්න ඕනේ. ඒතර සිහිය කියන එක තව තව දියුණු වෙන්න හේතු වෙනවා. හැබැයි ඒක ඒක ටික ටික ටික ටික දියුණුවක් වෙනවා. ඒ කියන්නේ සිහිය දියුණු වෙනවා. ඒ කියන්නේ සිහිය සිහිය බල ගැන්න වෙනවා. සමහරට මේක මෙනෙහි කරනකන් සිහිය එච්චර බල ගැනලා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසාම සිහියට අරමුණු වෙන්නේ නැහැ. නමුත් සිහියක් තියෙනවා. හැබැයි ඒ ගැන හිතන්නේ නැති නිසා ඒක ප්‍රකට වෙන්නේ සිතුවිලි වලින්ම දුවනවා. හැබැයි දැන් මෙතන අරමුණු කරනකොට වෙන්නේ සිහියට තව අවදිය ඇති වෙනවා. අර හීනේ නැගිටිනවා වගේ අවදිමත් ස්වභාවයක් ඇති වෙනවා. ඒ හැම මොහොතෙම Tamangeම සිත කරන්නේ මොකද්ද? සිතට දැන් අරමුණක් එනකොට දැන් ద్వාර හයෙන් වෙනවා අරමුණු. පරණ දෙයක් මතක් වෙනවා. මොන කරන්න තියෙන දෙයක් හිතෙනවා. හැබැයි හැමකම සිතුවිල්ල. හැබැයි ඒක හැම එකටම සිහියකුත් තියෙනවා. දැන් මේක මතක් වුණා කියලා සිහියයි. දැන් රාග සිතක් ඇති වෙනවා ඒත් සිහියක් තියෙනවා. දේශයක් පටිගයක් මොකක් කරාවත් ඒකට සිහියයි. හැමතැනම සිහියක් තියෙනවා. සිහියක් නැතුව සිතක් හටගන්නේ ඒක හරියට නිකන් යටින් තියෙන බවංගේ වගේ. ප්‍රබවේ වගේ. අර ප්‍රභාස්වර සිත පුංචි දරුවගේ තිබුණේ. දැන් පුංචි දරුවා විත්තිය දැක්කා. හැබැයි පුංචි දරුවාට දන්නේ නැහැ මේක බිත්තියක් කියලා. ඒතර බාහිරින් දානවා කවුරුහරි શબ્දයක්. ආ පුතේ මේ බිත්තිය. එතකොට පුංචි දරුවා දැනගන්නවා බිත්තිය කියලා. හැබැයි බිත්තිය කියලා දැනගන්නකොට බිත්තිය කියලා දැනගත්ත එක අර શબ્ද වර්ණ එකතු වුණා ඒක සිතුවිල්ල. හැබැයි පුංචි දරුවාට ප්‍රභාස්වර සිත අර බිත්තිය කියලා කවුරුත් කියන්න කලනොත් ඒ ඒ ස්වභාවය තිබුණා ප්‍රභාස්වර සිහිය. මොකද්ද කියලා නැහැ සිහියක් තියෙනවා. මෙහෙම දෙයක් මොන එක එක දේවල් වලට ඇඩතල වලට 100ක් තියෙනවා. ඒක ප්‍රවාසවල සිට. හැබැයි දැන් මේ මොහොතේත් අපි දැන් මේ මේ මොහොතේත් අපිට ඒ සිට තියෙනවා. ওই 100 කියන්නේ ඒකයි. ඒකයි කියේ රහතන් වහන්සේට ප්‍රභාස්වර සිතයි ක්‍රියාවලිය යමු වෙනවා කියලා අන්තිමටම. අන්තිමටම ක්‍රියාවලියක් හැමතැනම තියෙනවා. මොකද්ද කියන එක ඔක්කොම මැකිලා යනවා. අර අර ගැට ගන්න එක මැකිනවා. ඒකට ක්‍රියාවලිය මතුවෙනවා. හැබැයි ප්‍රභාස්වර සිත අවදි වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ මේ මේ මේක ගොඩක් නුවණින් දකින්න ඕනේ තරම්. දැන් කමඨහනක් විදියට දකිනකොට දැන් මේ මේ අවබෝධය තියෙන්න ඕනේ. මේ සිහිය වෙනයි, සිතවිලි වෙනයි කියන්නේ. දැන් මම දැන් ඕනම දෙයක් මధుරෙක් වේවා මధుරෙක් කියලා සිහියයි. එතකොට ඕනම දෙයකට සිහියයි. සිත සිතට සිහියක් තියෙනවා කියන එකයි. එතකොට Tamanට හඳුනා ගන්න ලැබෙනවා Tamanගේ මේක තව ටිකක් ඉස්සරහට ගොඩාක් වැදගත් වෙනවා. මොකද මේකත් එක්ක ලොකු කතාවක් තියෙනවා මේ ඥානේ. මේ ඥානේ තමයි අවදි වෙන්නේ. ඥායස අධිගමන කියන මග. මෙතනින් තමයි මතුවෙන්නේ. සිහතේ කුසලස උපසම්පදා කියන කුසලය කියන්නේ සිහිය. සිතක් හටගත්ත බවට සිහියක් තිබුණොත් ඒ සිත බාහිර බැසගත්ත බවට සිහියක් තියෙනවා. හැබැයි බාහිර බැසගත්තොත් ඒක යථාභූත ඥානෙ මෙනෙහි කරොත් අන මෙනෙහි කර බවට සිහියකුත් තියෙනවා. දැන් යෝගාවචරයාගේ ස්වභාවය තමයි අරමුණ මෙනෙහි කරන එක. සවිතක්ක සවිචාර ස්වභාවය. එතකොට ඒක බාහිරට ගියොත් ඒක මෙනෙහි කරනවා. එතකොට මෙනෙහි කළොත් ඒක මේ ඒක මිදෙන ස්වභාවයට යනවා. අන්න එතකොට මේ සිහිය තමයි දියුණු වෙන්න ඕන. දැන් මෙතන සිතක් හටගත්තා. පොත දකින්න සිත හටගත්තා. හැබැයි පොත කියලා ඒකට වටිනාකමක් ආවොත් දැසගත්ත බවට සිහියක් තියෙනවා. අන්න ඒකයි වැදගත් වෙන්නේ. පොත දැකපු සිහිය වෙනයි. ඒකට බැසගත්ත බවට තියෙන සිහිය වෙනයි. ඒක අපි යථාභූත ඥාණය ඊට පස්සේ ආ එහෙම දෙයක් නැහැ කියලා හිතනවා. මෙනෙහි කරනවා කියන්නේ හිතනවානේ. මනසිකාරනේ. සවිතක්ක සවිචාර. එතකොට දැන් පොත කියලා දෙයක් නැහැ. මේක શબ્දේ වර්ණය කියලා ඔන්න මෙනෙහි වෙනවා. මේක මෙනෙහි වෙනවා ධර්මයේ දන්න කෙනාට, දක්න කෙනාට එනවා. එහෙනම් මෙනෙහි වෙනකොට අන්න ඒකට 100ක් තියෙනවා. දැන් මෙනෙහි වුණා කියලා. අන්න ඒතකොට යථාභූත ඥානය කියන එක එතන ඒක මෙනෙහි වුණු බවට 100ක් තියෙනවා. හැබැයි ඒක මිදුණා නම් ඊට පස්සේ ඒක බලගන්න වෙන්නේ නැහැ. ඒක එතනින් වටිනාකම නැති වුණා කියලා හිතුව. අනු මුඤ්ඤිත කම්මතා ඥානෙ. මිදුණු බවට 100යි. දෙයක් කරගත්තොත් පොත කියලා අන සමුදේ ඥානෙ. එතකොට ඒක මේ දෙයක් කරනකොට යථාභූත ඥානෙ තිබ්බන අන මිදුණා අන අත්ගමංච කියන්නේ. එතකොට උදේ ඥානෙ වය ඥානෙ. මෙතනයි තියෙන්නේ. මේ විදර්ශනා ඥාන කියන ඒවා ගොඩාක් වැදගත්. මෙතනට අපි අවබෝධයෙන් මේක කරන්න ඕනේ. හැබැයි ප්‍රායෝගිකව අපි මෙතන වෙන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. එතකොට අරමුණට සිහියක් තියෙන පොත කියන එක ඒ වගේම ඒ සිහිය දියුණු කරන වටිනාකම තියෙන්නේ අන්න එතකොට ඒකේ ඇත්ත දැකව බවට 100ක් තියෙනවා. ඒ 100 එතනින් නවතින්නේ ඒ 100 තව තව දියුණු කරගන්නවා. ඒ කියන්නේ හැම දෙයකම 100ක් එතකොට එතන පේන ගන්නවා. එකම අරමුණේ මිදුණු බවට 100ක් එනවා. ඒ අරමුණ බාහිරට ගියා නම් ඒකට 100ක් තියෙනවා. උපාදාන උණු බවට 100ක් තියෙනවා. හැබැයි ඊට පස්සේ ඒක මෙනෙහි කරා නම් මෙනෙහි කර බවට 100කුත් තියෙනවා. දැන් ඔය 100 තමයි උදේ ඥානය කියන්නේ, වාය ඥානය කියන්නේ. ඒක බැසගත්තා නම් සමුදය කියන්නේ කොහොමද දැසගත්ත දෙයක් කරගත්ත. එතකොට ඒක ඇතුණු බව උදේ ඥානෙ. එතකොට ඒක යථාභූත ඥානෙන් දැක්කොත් අන්න යථාභූත ඥානෙ සත්‍ය දැක්කා. අනේ ඊට පස්සේ වාය ඥානෙ කියන්නේ අනේක මිදුණා වාය ඥානෙ. අනේ එතන මිදුණා කියන එක මිඤ්ඤුත කම්මිතා ඥානෙ. එතකොට මේ මේ සේරම ඥානෙ තියෙන්නේ. එතකොට මේ අපි දන්නවා දැන් මේ ධර්මයේ ගොඩක් මේක දන්න කෙනා දන්නවා මේකේ වැදගත්කම. ඒ කියන්නේ දස ඥානවල තියෙන වැදගත්කම. විදර්ශනා සමාධි කියන්නේ මේවා. විදර්ශනා යානිකයාගේ උදයව්‍ය ඥාන, වය ඥාන, බයතුපට්ඨා ඥාන, මුනිතු කම්මිතා ඥාන, ආදීනවනුපස්සනා ඥාන, පටිසංකාණු ඥාන, සංකාර උපේක්ෂා ඥාන මේ නිවන් මාර්ගය. මේ තමයි කනික සමාධිය කරා යන ගමන. මෙතනින් නිවන් මේ මෙතනින්තර නිවන් මාර්ගක් කොහෙවත් නැහැ. සමත යානිකයත් එන්න ඕනේ මෙතන තමයි. එයත් එන්න ඕනේ මේ උද්‍යප්ප ඥාන වය ඥාන හරහා යන්න විදර්ශනා සමාධියක් නැතුව නිවන් දකින්න බෑ විදර්ශනා සමාධිය මෙන්න මේ දකින්න එකයි සමාධිය මේ දකින්න එක සමාධියක් උද්‍යප්ප ඥානය කියන්නේ සමාධියක් ඒ උදේවැය ඥානය කියන්නේ ඒකයි මෙතන ත්‍රිවිද්‍යාව නැතුව කිසි කෙනෙක් නිවන් දකින්නේ නෑ ත්‍රිවිද්‍යාව කියන්නේ අර මේක මුලින් දැනගන්න ඕනේ මේ සිත් කඳ පිළිවෙත් කොහොමද ආවේ කියන එක. මෙතන මේ පොත කියන එක හැදෙනකොට ඒ ඒ ඒ පොත කියන එක ශබ්ද වර්ණ ගැන දකින එක තමයි පුබ්බේ නිවසානුසය ඥාණයෙන් එන්නේ. මේක දෙයක් නැති බව. බාහිරට එක එහෙම දෙයක් නැති බව. ආත්මයක් නැති බව සත්‍ය පුජ්‍යනේ නැතිව දැනුවට දැනගෙන තියෙනවා. ඒක ඒක තමයි පූර්වභාග ප්‍රතිපදා. ඒක තමයි සත්‍ය ඥාණය. එයාටයි කෘත්‍ය ඥාණය. මේ මේ මේ කමඨහන් දෙන්නේ. කමඨහන් දෙන්නේ අර දර්ශනය හොඳින් අසා දැනගත්ත ධර්මයේ තියෙන කෙනාටයි. ඒ කියන්නේ අපි දන්නවා සෝතාපට්ටි අංග කියලා කියන්නේ ඒව තමයි. කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණේ, ධම්මානුධම් ප්‍රතිපදාව, එතකොට කාලෙන් ධම්ම අර ධම්ම සාකච්ඡාව. එතකොට මේ යෝනිසෝ මනසිකාරය. එතකොට මේ තමයි සෝතාපට්ටි අංග. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ සිහිය නුවණ තියෙනවා. එතකොට සද්ධර්ම ශ්‍රවණය කියන්නේ මෙතන තියෙනවනේ මේ මේ සත්‍ය අහලා තියෙනවනේ එකපාරක් හරි. දැනගෙන තියෙනවනේ. ඒක කල්‍යාණ මිත්‍ර ඇසුර තියෙනවනේ කියන්නේ. ඒකයි සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා. ඒකයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. අන්න මෙන්න මේ ප්‍රතිපදාව. ධම්මානුධම්ම ප්‍රතිපදා කියන්නේ. මේක දකින්න එක ධර්මතාවයේ දකිනවා. මොකද්ද මේ ධර්මතාවය? දෙයක් නැති බව. හැබැයි ඒක මේක අසු වෙන 100ට මේක මේක සම්පූර්ණම මේ පාත් එක තියෙන 100. කුසලස උපසම්පදා තියෙන එතනයි. අන්න සචිත්ත පරිවෝ දක්වනන් අන්න සිත দমনය වෙනවා. අන්න බුද්ධානුශාසනා. සබ්බපවස්ස කරන කුසල සුපසම්පදා හරිත පරිදවරම් අනු බුද්ධාන ශාසනං කියේ ඒකයි. මේ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා කියන්නේ මේක මිදෙනවා. අන්න නාම රූප පරිච්ඡේදය මෙතනයි සිද්ධ වෙන්නේ. දැන් නා මෙතන මේ අරමුණේ මිදීමයි නාම රූප පරිච්ඡේදය කියන්නේ වෙන එකක් නෙමෙයි. විඥානයේ අනිදස්සන යන කියන්නේ මේක දැකලා මිදීමයි. ඒක 100ට අසු වෙන්නේ. ඒ විඥානයේ මිදුණු බව 100ට අසු වෙනවා. ඒතරයි 100ට පච්චේ පරිග්‍රහ ඥානෙ තියෙන්නේ තොතනමයි. එනයි 100ටයි මේක අසු වෙන්නේ. මේ සිහිය කියන එක නිවනමයි. මේ මොහොතේ මේ අරමුණ මේ දැකීම නිවනමයි. තාම දැකලා නැති වෙන්න පුළුවන්. හැබැයි මේක දැක්කොත් නිවනමයි. මෙතනම නිවන් දකිනවා. මේ එක අරමුණේ දැකලා නිවන් දකිනවා. මෙන්න මේ ප්‍රතිපදාව තුළ ඔබ වහන්සේ මූලික අධියර විදිහට අපි අර දීප විදිහට සිය දිනු කරගන්න ඕනේ. ඒකයි කිව්වේ ආයතන විදිහට වෙනම දකින්න විඤ්ඤාණ ප්‍රසාද වෙන වෙනම ආයතන වලින් එන අරමුණු වෙනම දකින්න උත්සාහ කරන්න. ඒ තුල හිත විසිරෙන්නේ ඔය පරණේව මතක් වෙන යමෙ මොනවාත් ඒතකොට ඒව ගැටලු වෙන්නේ මේ මොහොතේ සිහියක් දිනු වෙනවා. ඒක අදත් කරන්න, ඒක හෙටත් කරන්න, ඒක අනිද්දත් කරන්න. උදේ පාන්දර නැකිලා වෙන්න පුළුවන්. සමහරට විවේක තියෙන වෙලාව වෙන්න පුළුවන්. මේ කරන්න, සක්මනේ කරන්න. ඔය සක්මන් වල හදලා තියෙන්නේ මේ අතීතයේ මෙන්න මේක ගොඩක් වැදගත් නිසා. නැත්තම් ව්‍යායාමයක් නැහැ. ශරීරේ තියෙන්න ඕනේ ෆ්‍රෙෂ් ගතියක්. තීන මිද්දේ තියෙන්න බෑ. අලසකම තියෙන්න බෑ. නිදිමත තියෙන්න බෑ. නිවර්ණ තියෙනවනේ. නිවන වැහෙන ධර්ම කියන්නේ මේක දකින්න තියෙන බාධා. ඒ කියන්නේ කාමච්ඡන්දේ එක එක ආසිතන දේවල් පස්සේ ආයතන පිනවනකොට මේක කරන්න බෑ. කාමච්ඡන්ද ව්‍යාපාද ගැටෙනකොට මේක කරන්න බෑ. තීන මිද්දේ නිදිමතනම් කරන්න බෑ. උද්දච්ච කුක්කුච්ච විසිරනවා කරන්න බෑ. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්චේ පංච නීවරණ ධර්ම. ඒක නිසා තමයි මේක සක්මනේත් වැඩගත්කම තියෙන්නේ. පරයන්කෙම ඉන්න බෑ. ඒකට හේතුව තීන මිද්ද එනවා. මොකද එතන එතන වැරදි පැතිවලට කැරකැවෙනවා. ඒක නිසා තමයි බුදුන් වහන්සේ සුවන්ගේ සක්මන් කරා කියලා කියන්නේ මේ ධර්මය අවබෝධ වීමත් සමග. එතන සත්සතිය ගැන කතා කරන්නේ අර පරයන්කෙන් මේක දැක්කා. දැකපු දේ ඊට පස්සේ සතර ඉරියව්වෙම මේක අර පුහුණු වෙනවා. ඒකයි සතර ඉරවම මේක ඊට පස්සේ පත්‍යං වෙනවා. අර සත් සතිය කියන්නේ ඕකටයි. ඒ කියන්නේ මාස දෙකක් බුදුන් වහන්සේ මේක සතර ඉරවම මේ අරමුණේ සත්‍ය දකින්න කරලා තියෙනවා. ඒ කියන්නේ පටිසම්පාද මෙනෙහි කරනවා කියන්නේ මේකටයි. පටිසම්පාද වෙන කරනගෙන වෙන මොකක්වත් නෙමෙයි මේකයි. මේ අරමුණේ තියෙන අවිද්‍යාව දෙයක් කරගැනීම. ඒක දෙයක් කරගත්තොත් ඒකමයි සංකාර. ඒකමයි විඥාන. ඒකමයි නාම රූප. ඒකමයි සලආයතන. මේ සම්පූර්ණ මේ අරමුණ මේ දකින්න තියෙන සීයේ එකම කතාවයි. එහෙනම් මේ සිහියයි. සිහියයි නිවන් මඟ. ඒකයි ඥානෙ. එතකොට ඔබ වහන්සේ ආපු ප්‍රශ්නේ හරියි. මේ සිහිය කොහොමද අපි දිනු කරගන්නේ? ඒක දිනු කරගන්න හැටි තමයි අපි අර කිව්වේ මේ ආයතන ටික වෙන් කරලා දකින්න. ඒතර ඇත්තම සිහිය දිනු වෙනවා. ඊට පස්සේ අර එකයි කිව්වේ මෙතන සිහිය හඳුනා ගන්න ඕනේ. මේ තමයි කුසලය කියන්නේ. සිතුවිලි හඳුනා ගන්න ඕනේ. හැබැයි සිතුවිලි නැති කරන්න යන්න බෑ කාටවත්. සිතුවිලි ඇති වෙලා නැති වෙන එක සාමාන්‍ය ස්වභාවය. හැබැයි සිතට සිහියක් තියාගන්න ඕනේ. ඒ සිත සත්‍ය දකින්න එක, ඒක උපාදාන කරගන්න නැති එක, ඒක මිදුණු බවට තියෙන සිහිය, ඒ තුල නිවන් මාර්ගය වැටලා තියෙනවා. එහෙනම් මේ හැම අරමුණක්ම එකින් එක එකින් එක මේ විදිහට මුලින් දකින්න උත්සාහ කරන්න. හැබැයි ඊට පස්සේ මේක ටිකෙන් ටික පහසු වෙන්න ගන්න. මුලින් ටිකක් හැම දෙයක්ම මුලින් ටිකක් වීරයක් කරන්න ඕනම කටයුත්තක් ගිහියෙක් වේවා ගිහි ජීවිතය තුලත් එහෙම තමයි. ඕනම දෙයක් මුලින් ටිකක් උත්සාහ කරලා වීරය කරලා මොකද මේ එකපාරටම දෙයක් අහසෙන් පාත් වෙන්නේ නැහැ නිවන ඔඩොක්කොට වෙනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ එන සතර සම්මා ප්‍රධාන වීරය කියලා කියන්නේ ඕකයි එන මේ සිත දකින්න හැටි අපි තව ඉස්සරහට ගැන කතා කරමු දැන් මෙතනදී වැදගත් වෙන්නේ සීය තමයි එතකොට සිතුවිලි හඳුනා ගන්න එකයි ඔබ වහන්සේට මොන හරි අත්දැකීම් තියෙනවද දැන් ගිය දවස් ටිකේ ඒ වගේ සිහිය ආපු අවස්ථා තියෙනවද? ඔව් එන්න. පොඩක් කියන්න. පිටින් ඔක්කොම වැටුණා. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ අර ත්‍රුටි ගන්න ගිය එක සිය තිබුණා. ඊට පස්සේ අද මේ මේ තපෝවනේට ගිය වෙලාවෙත් සිය තිබුණා මට මధుරව වහපේක. ඊට පස්සේ මට එන සිතුවිලි වලට සිය තිබුණා. ඊට පස්සේ ගොඩක් දේවල් වලට සිය තිබුණා දැන් තමයි ඒක ඔක්කොම පැහැදුනේ ආර්යයන් වහන්සේ දැන් මේ ධර්ම දේශනා කරනකොට මේ කකුල දිගේ ඇරෙන එක සිය සිය දැන්න කොහොමදයි එහෙමනම් සතර ඉරම ඔය විදිහට බොහොම සෑහලුවෙන් ගන්න වැඩි උපාදාන කරගන්න නැතුව එදිනෙදා කටයුතු කරනකොට අපි එහෙනම්